හොඳයි ස්වාමීන් වහන්සේ ඇත්තටම අනිත් එක තමයි මට දැනගන්න ඕනේ මේ කෙටි උත්තරයක් දුන්නත් කමන්නේ කාලය ප්‍රශ්න නිසා අර දැන් ද්වේහේතික ප්‍රතිසන්දියක් කවුරු හරි ලැබුවොත් එයාට පස්සේ ඉපදුනාට පස්සේ ඒක ත්‍රිහේතික වගේ වර්ධනය කරගන්න බැරිද? බෑ. ඒ කියන්නේ උත්පත්ති සිත ඇති වෙච්ච කර්ම වේගය ඉපදුනාට පස්සේ වෙනස් කරන්න බෑ. පස්සේ ඉතින් වෙනස් වෙනවා නම් මරණයටපත් වෙලා යලි උපදින්නට ඕන. එතකොට නැවත ප්‍රතිසන්දියක්. ඒ නැවත ප්‍රතිසන්දියක් ඇති වෙන තෙක් එයාගේ ප්‍රතිසන්දි චිත්ත පරම්පරාව තමයි ප්‍රතිසන්දිසිත ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ සිතේ ස්වરૂපයෙන් තමයි ඊළඟට ඇති වෙන භවංග සිත් වෙලා ඇති වෙන්නේ. ඊට චුතිසිත හැටියට නිරුද්ධ වෙන්නේ ඒ කියන භවංග සිතම තමයි. එතකොට ප්‍රතිසන්දේසිත වෙන්නේ භවය පවත්වාගෙන යන භවංග සිත් පෙළ වෙන්නේ අවසානයේ නිමාවටපත් වෙන චුතිසිත වෙන්නේ අර උත්පත්තියට බලපාපු කර්ම විසින් ඇති කරන විපාක සිත. ඒක වෙනස් කරන්න බෑ. එතකොට ඒ භවාංග සිත් પરම්පරාව භවාංග කියන්නේ භවය පවත්වන. ඒ භවාංග සිත් પરම්පරාව තියෙන අතරතුරේ තමයි චක්කු විඥාන, සෝත විඥාන ආදී වශයෙන් බාහිර අරමුණු ගනිමින් චිත්ත වීති පහළ වෙන්නේ. ඒක පහළ වෙලා ඉවර වෙච්ච ගමන් ආයෙන්නේ භවාංග සිතට. ආයෙ වෙන අරමුණක් ආපු ගමන් ආයෙ ඒක සම්බන්ධව චිත්ත වීතියක් පහළන ආයෙත් එන්නේ භවාංග සිත. ඒතකොට හැමතිස්සෙම සිත ඇවිත් නවතින්නේ භවාංග කියන තැන. භවාංග කියන්නේ අර උත්පත්තියේදී ගත්තු අරමුණ ගනිමින් එහි විපාක හැටියට පහළ වෙන සිත් පෙළ. ඒ නිසා ඒක තමයි මනෝද්වාරය හැටියට මුළු ජීවිත කාලෙම සක්‍රිය ඒක වෙනස් කරන්න බැහැ. ඉපදුනාට පස්සේ යලි චුතිසිත ඇති වෙලා නැවත ප්‍රතිසන්දියක් ඇති වෙන තේ.